අලගද්දූපම කියල සූත්‍රයක් තියෙනවා මජ්ජිම නිකායි එකේ දේශනාව කොටස මං කියවන්නම් මහනෙන මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ සූත්‍ර ගෙය්‍ය වෙයාකරන ගාථා උදාන ඉතියුත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල යන මේ ධර්ම පුහුණු කෙරෙති. ඔවුහු ඒ ධර්මය ඉගෙනගෙන එහි අර්ථය නුවනින් සලකා බලති. ඒ ධර්මයන් නුවනින් සලකා බලන්නා වූ ඔවුනට ඒ ධර්මය හොඳින් වැටහි. ඔවුහු අන්‍ය වාදවලට දෝෂාරෝපණය කිරීම හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපණවලින් නිදහස් කර ගැනීමෙන් හෝ අදහසින් ධර්මය නොම උගනිති. යම් කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔවුහු ඒ ප්‍රයෝජනයද ලබති. ඊට හේතු කවරේද ධර්මය වනාව ගන්නාලද හේදි. මහනිනි සර්පයන්ගේ ප්‍රයෝජනය ඇත්තා වූ. සර්පයන් සොයන්න වූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්න්න අවපුරුෂයකින් මහත් සර්පයකු දක්නේය. ඔහු ඒ සර්පයා එළුකුරයක් වැනි දණ්ඩකින් හොඳට තද කරගන්නේය. තදකොට බෙල්ලෙන් අල්ලා ගන්නේ. ඒ සර්පයා ඒ පුරුෂයාගේ අතක් හෝ බාහුව හෝ අන්‍ය අවයවයක් හෝ දරණ වැලින් වෙලාගත් නමුත් එයින් හෙතම මරණයට හෝ මරණයට සමාන දුගකට හෝ නොපැමිණෙන්නේ හිත හේතුව කවරයිද සර්පය හොඳින් අල්ලා ගතෙයි. මහනෙනි මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සූත්‍ර ගෙය්‍ය වෙයා කරන ගාථා උදාන ඉතිවුත්තක ජාතක අත්භූත ධම්ම වේදල්ල යන මේ ධර්ම පුහුණු කෙරති. ඔහුයේ ධර්මයන් නිගෙනගෙන එහි අර්ථය නුවනින් සලකා බලති. ඒ ධර්මයන් නුවනින් සලකා බලන්නාව ඔවුනට ඒ ධර්මය හොඳින් වැටහෙයි. ඔහු අන්‍ය වාදවලට දෝෂාරෝපණය කිරීම හෝ තමන්ගේ වාදේ අන්‍යයන්ගේ දෝෂාරෝපණවේ නිදහස් කර ගැනීම අදහසින් හෝ ධර්මය නොම උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඔහු ඒ ප්‍රයෝජනයේද ලබති. ඊට හේතුව කවරේද ධර්මය මනාව ගන්නා ලදහෙහිනි. මහනිනි මේ නිසා මාදේශනා කළ යම් ධර්මයක අර්ථය දන්නා හුනම් එය එසේ දරව්. යම් ධර්මයක අර්ථය නොදන්නා හුනම් මගින් හෝ යම් දක්ෂ භික්‍ෂූන් වෙත් නම් ඔවුන්ගෙන් හෝ ඇසිය යුතුයි. එතකොට මේ නවංග ශාස්තෘ ශාසනය කියන මේ ටිකට තමයි සූත්‍ර ගෙය්‍ය වෙයා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල. මෙන්න මේ ඒව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශාසනයට අයිති ධර්ම කොටස්. එතකොට ත්‍රිපිටක වශයෙන් තියෙන්නේ මේ ධර්ම කොටස් තමයි. එතකොට මේවා ඉගෙනගෙන පරියාපුනිත්වා තේසන් ධම්මානම් පඤ්ඤායත්තං උපපරකති. එම ධර්මයන් නුවණින් අර්ථය තමයි වටහාගන්නේ. එයා නුවණින් වටහාගන්නේ අර්ථය තමයි වටහාගන්නේ. අපි හැම විශේෂකම අර්ථයනේ වටහාගන්න ඉස්සලාම පටන් ගන්නනේ. ඕනෙම විශේෂ දැනුමක් අපි ආරම්භ කරනකොට ඒ විෂයට අදාළ අර්ථය තමයි අපි ඉස්සල්ලා වටහගන්න අපි අවුරුදු උසස් පෙළ දක්වා අවුරුදු දහතුනා පාසල්ගේ ඊට පස්සේ උසස් අධ්‍යාපනය ලැබුව නං ඒ කාර්මික ශේත්‍රවලට යොමුණනානං විලඳ ශේෂත්‍රයකට යොමුණනානං හැම තැනම ඒ විෂයට අදාළ අර්ථය තමයි ඉස්සල්ලාම අපි හිතර ගන්නේ ඒ දැනුමට අදාළ අර්ථය ඒ අර්ථය ගත්තහම ඒ අර්ථය තුළ ගැබ් වෙලා තියෙන යම් ධර්මයක් වෙනම් මේ ධර්මයන් වැටහෙනවා. යම් විශේකරුණක් වෙනම් අර්ථය තුළ විශේකරණු තේරෙනවා. ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙත් එහෙමයි. ඒ නුවණැති පුරුෂයන් බුදුරජාණන් වහන්සේ කියනවා අර්ථය තමයි ඉස්සල්ලා වටහා ගන්න කියලා. එතකොට යමෙක් ධර්මය අහලා අර්ථය වටහා ගන්නේ නැත්නම් එයාට ඒ තුල ශ්‍රද්ධාව කරා යන්න බෑ. සද්දම් අශ්‍රවණයෙන් සද්ධාව කරා යන්න බෑ අර්ථය හරියාකාරයෙන් දැනගන්න ඇතු. එතකොට ධර්මය අර්ථය දේශනාවලින් ඒ පරිවර්තනවලින් වටහගන්න පුළුවන් ඒ වගේම පද වසයෙන් වෙන වෙන මාර්ථය දීල තියෙන ඔටුවාවේ එතෝ ඒ අටුවාර්ථවලින් ඊළඟට දේශනාවම සඳහන් වෙල විස්තරවලින් අර්ථවලින් අර්ථය පිහිටවා ගන්න පුළුවන් ඒ අර්ථය වරද්දව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ මුළු දේශනාවම වරද්දවල එයාට ශ්‍රද්ධාවට පැමිණීමේ නිවනට අවශ්‍ය සද්ධා ඉන්ද්‍රිය උපදවා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. එතකොට නිවනට අවශ්‍ය සද්ධායින්ද්‍රී උපදින්නේ ධර්මශ්‍රවණයෙන් ශ්‍රද්ධා උපදිනවා කියනවානේ. ශ්‍රද්ධා උපදින්නේ කොහොමද? ඉස්සල්ලා ධර්මශ්‍රවණයෙන් අර්ථය වටහා ගන්නවා. අර්ථයෙන් ධර්මය වටහා ගන්නවා ඒ අර්ථවත් වූ ධර්මය තමන් තුළ දරාගන්නකොට තමයි ආන්නේ බුදුරජන් වහන්සේගේ අවබෝධය දරාගන්නවා කියන අදහස ඒ ධර්මයට පැමිණෙන් ඒක තමයි ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාව කියන ධර්මයට පැමිණෙන්නේ ඒ විදිහට අර්ථයකින් තොරව ශ්‍රද්ධාවට පැමිණීමක් නැහැ ඉන්නේ සද්ධාවෙන් සද්‍රහ ඉන්දී හට ගැනීමක් ඇතිවෙන්න නෑ අර්ථයකින් තොරව. අර්ථය දැනගත්ත හම තමයි සමත විපස්සනා ආදී ධර්මයන් වැඩන්න එයට පහසුව හැකියාව මාර්ගය විවරවෙන්නේ. අර්ථය දැනගත්ත හම තමයි එයට සිහිනුවන පිහිටවාගන්න හැකියාව ලැබෙන්නේ. එයාට ඉන්ද්‍රී සංවරය කරන්න හැකියාව ලැබෙන්නේ. එයාට ත්‍රවිධ සුචරිතය කරලා සතිත් පට්ටානීර් පැමිණෙන්ට හැකියාව ලැබෙන්නේ. ඒ අර්ථය දැනගත්තයක් තමයි. එතකට මුළු බුද්ධ ශාසනයම අර්ථය මොකක්ද අත්තානත්ත කියල තව දේශනාවත් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්තංචවෝ භික්්‍යවේ දේශිස්සාමි අනත්තංච තංසුනාත සාධිකම් මංස කරවම හතමෝච භික්්‍යවයා අනත්තෝ මිච්චාදිට්ටි මිච්චා සංකප්පෝ මිච්චාවාචා මිච්චාකම්මන්තෝ මිච්චාජීවෝ මිච්චාවායාමෝ මිච්චා සති මිච්චා සමාධී අයං උච්චති භික්කවේ අනත්තෝ. අනර්ථය තමයි ආර්යෂ්ඨාංග මාර්ගයේ මිත්‍යා පැත්ත. මේ බුදුරජාණන් වහන්සේ අනර්ථය විදිහට විග්‍රහ කරනවා. කතමාච භික්වේ අත්තෝ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං උච්චති භික්වේ අත්තෝ එතකොට අර්ථය තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආර්යෂ්ඨාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නිවැරදි අර්ථේ වටහා ගන්න ඕනේ. එහෙම තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා මගෙන් හෝ නුවණැති භික්ෂුන්ගෙන් ඒක අහන්න කියලා. එතකොට මේ නුවණැති භික්ෂුන්ගෙන් අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට කල්යාණ මිත්‍රයන් වහන්සේලාත් එක්ක ධර්මයේ කතා බහ කරනකොට අන්න අර අර්ථය Tamanට ඉස්මතු වෙනවා. ඊට පස්සේ තමයි අර්ථය තුළ ගැඹූ ධර්මයේ තමන්ට වැටහෙන්න ගන්නේ ඒක තමන් තුළ දරාගෙන පුහුණු කරනකොට අන්න සද්දා ඉන්දිය හටගන්න. ඉතින්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හන ගමන් ඒ අර්ථය මනාකොට වටහාගන්ඩ ඔබ උනන්දු වෙන්ඩ ඕනේ ඒ උනන්දු වෙන තරමට ඔබට මේ ධර්මවාගේ ඉදිරි දියුණවා ඒ අර්ථය වරදවා නොගැනීමට අනාර්ථය බැහැර කිරීමට අර්ථයට පැමිණීමට ඔබටත් වාසනාව උදාවේවා කියලා ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි